බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ප්‍රශ්නයක් මෙහෙම අහලා තියෙනවා මාගේ ස්වාමීන් වහන්සේ මා මීට පෙර සම්මා දිට්ඨිය පිළිබඳ ප්‍රශ්නය ඇසූ තැනැත්තා වෙමි. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අවබෝධ වුණා. එසේනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය යනු කුමක්ද? පැහැදිලි කර දෙන සේක්වා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. මොකද ආර්ය ශ්‍රාංක මාර්ගයේ දේශනා කරන්නේ ආර්ය භාවයට පැමිණීම සඳහානේ වෙන දෙයක් දැනගන්න නෙවෙයි. දැන් අපි හිතමු භෞතික විද්‍යාව කරන කෙනෙකුට ඒ රසායනික ද්‍රව්‍ය ක්‍රියාත්මක වෙන හැටි ඒවා අතර තියෙන හේතුඵල සම්බන්ධතාවය එතකොට මේ කාරණා ගැන දැනුමක් බුද්ධියක් ප්‍රඥාවක් අවදි වෙන්නට පුළුවන් හැබැයි ඒ අවදි වුණාට ඒ ප්‍රඥාව කෙලස් නසන්න ඍජු උපකාර වෙන්නේ නැහැ. කෙලස් නසන්න උපකාර වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්මාදිට්ඨිය. ඒ නිසා සම්මාදිට්ඨිය කොටස් පැහැදිලිව දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ ලෞකික කාරණා පිළිබඳව ඇති නිවැරදි වැටහීම. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ලෝකෝත්තර භාවයට පමුණුවන එතකොට චතුරාර්ය සත්‍ය මේක දුක්ඛයයි කියලා හරියට පිරිසිඳ දකින්න නම් ඇඟේ අමාරුව හිතේ අමාරුව තමයි දුක කියන්නේ කියලා දැනගෙන හරියන්නේ ඊට එහා ගිය සංකත විපරිණාම පීලන සන්තා. ඉතින් ඒවා තේරුම් ගන්නට නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ වැටහීමක් තියෙනවා. එතකොට ත්‍රිලක්ෂණය පිළිබඳ වැටහීම තුලින් ඇති වෙන දුක්ඛ ලක්ෂණය දුක්ඛ වේදනාව නෙවෙයි දුක්ඛ ලක්ෂණය හරියට දැක ගන්නට පුළුවන් බව එතන සම්මාදිට්ඨිය. ඒ දුක්ඛ ලක්ෂණය හරියට දැක්කොත් තමයි සබ්බේ සංඛාරා දුක්ඛා සියලු සංස්කාරයන් දුකයි. එතකොට තමයි මේ මම කියලා අල්ලගෙන ඉන්න පංචස්කන්ධයම දුකයි. එතකොට මේ පංචස්කන්ධය උපදින්නේ මොකක් නිසාද? භව තණ්හාව නිසා. එහෙනම් තණ්හාව තමයි මේ දුක්ඛ ස්කන්ධේ මූල හේතුව, ප්‍රධාන හේතුව. ඒ තණ්හාව දුරු කළොත් තමයි පංචස්කන්ධ නිරෝධය. ඒ සඳහා මේකයි මඟ. මෙන්න මේ විදිහට ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මාදිට්ඨි යනු ඍජුවම චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමයි. චතුරා එතකොට ඒ සම්මාදිට්ඨියට ප්‍රතිවිරුද්ධ මිත්‍යා දෘෂ්ටි එහෙම නැත්නම් සම්මාදිට්ඨිය නැති බව හැටියට දක්වන්නේ දකින්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං එතකොට සම්මා දිට්ඨිය කියලා හඳුන්වන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන. එතකොට ඔය කාරණා හතර තමයි එතන සම්මා දිට්ඨිය හැටියට ඍජුවම කියන්නේ. එතකොට රහතන් වහන්සේට ඒ සම්මා දිට්ඨිය තියෙනවා. ඒ නිසානේ කෙලස් නැසුයි. හැබැයි උන්වහන්සේට අර සම්මා සම්බුදු කෙනෙක් දකින ප්‍රමාණය ලෝකේ හැම දෙයක් පිළිබඳ හේතුඵල ඥානේ පරමාර්ථ විග්‍රහය නැති වෙන්නට පුළුවන්. හැබැයි උන්වහන්සේට ලෝකයේ පිළිබඳ ත්‍රිලක්ෂණ ඥානයේ චතුරාර්ය සත්‍ය ඥානයේ පූර්ණ. ඒ නිසා රහතන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ වෙනස් වෙන්නේ ත්‍රිලක්ෂණ ඥානයෙන්වත් චතුරාර්ය සත්‍ය ඥානයෙන්වත් නෙමෙයි. වෙනස් වෙන්නේ අර හේතුඵල ඥානයෙන් සහ පරමාර්ථ ධර්ම පිළිබඳ විග්‍රහයෙන් තමයි තථාගතයන් වහන්සේගේ ඥානෙ පුළුල් වෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේ ත්‍රිලක්ෂණ අවබෝධයේ පිළිබඳවත් සම්මා සම්බුදුරෙකුගේ වෙනසක් විශේෂයක් තියෙනවා. විශේෂය තමයි ස්වඥාණයෙන් අවබෝධ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දෙසූ දෙයින් අවබෝධ කරන්නේ තථාගතයන් වහන්සේ ස්වඥාණයෙන් අවබෝධ ඒක ඒක තමයි වෙනස. එහෙම නැත්නම් අවබෝධය තුල අනිත්‍යයි කියන එක අනිත්‍යම තමයි දුක්ඛයි කියන එක දුක්ඛම තමයි අනාත්මයි කියන එක අනාත්ම. ආයේකේ උස්පහත් බවක් නැහැ. ඊට පස්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන එකේ ආය උස් පහත් බවක් නැහැ. හැබැයි හේතුඵල ගත්තන් පස්සේ පරමාර්ථ වශයෙන් ගත්තාම එකකට එකක් වෙනස් අනන්‍ය ගුණයෙන් යුක්තයි. ඒ නිසා රහතන් වහන්සේට ඒ සමස්තය පිළිබඳ ඥානය නෙමෙයි ආර්ය භාවයටපත් වෙන්න අවශ්‍ය වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්මා දිට්ඨියයි.